භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනු පදං අපමත්තානමියන්ති යේ පමත්තා යතාමතා තේති සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ වැඩසටහනේ පළවෙනි ධර්ම දේශනාව ඇත්තටම වැඩසටහන ගැන හඳුන්වලා දෙනවා නම් මීට කලින් මෙහෙම දීවාසික වැඩසටහනක් මමත් කරලා නැහැ. මේක මගේ පළවෙනි වැඩසටහන. ඒ නිසා මටත් ලොකු බරක් තියෙනවා. ඒ වගේම ඔය ඇත්තන්ටත් මේ ගත කරන කාල සීමාව තුළ බොහොම වීරයෙන් සතියෙන් යුක්තව වැඩ කටයුතු කරගෙන යන්න වගකීමක් තියෙනවා ඉතින් මේ ධර්ම දේශනාවේ ආරම්භයක් හැටියට අපි මතක් කරන්න සූදානම් වෙන්නේ අපි සූත්‍රයක් මුල් කරගන්නේ නැහැ. අපි ධර්ම දේශනා මාලාව පුරාවටම අවශ්‍ය කරන කරුණු ටිකක් සාකච්ඡා කරගන්නයි උත්සාහ කරන්නේ. ඒකත් අපි ක්‍රමානුකූලව මුල සිට සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ඒ උත්සාහ කිරීමේදී මට හිතුණා අපි සරණාගමණයෙන්ම පටන් ගන්නව නම් ඒක ගොඩක් වටිනවායි කියලා. මොකද හේතුව අපි යම් යම් සුළු සුළු දේවල් අපේ මනසින් ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒවා කුඩා කොට සලකන ගතියක් තියෙනවා. එහෙම ප්‍රතික්ෂේප කළත් කුඩා කොට සලකන්න උත්සාහ කළත් ඒවා වැදගත් ධර්මයන් විදිහට ගණන් නොගෙන හිටියත් කාලයක් මේ ධර්මය ප්‍රගුණ කරපු ඇත්තන්ට මතුවෙන ගැටලු දිහා බැලුවහම පේන්න තියෙන දෙයක් තමයි මේවායේ මේ මුල පිරිසිදු නැතිකමක් තියෙනවා. ශ්‍රද්ධාදී ධර්මවල අඩුකමක් තියෙනවා. ඒ වගේම සීලයේ අඩුකමක් තියෙනවා. වීරයේ අඩුකමක් තියෙනවා. ඉතින් මේ කියන දේවල් අඩු වුණාම සති සමාධි ප්‍රඥා කියන දේවල් අඩු වෙන්නේ ඉබේටමයි මේවා එකින්ද සුළු කොට තකන්න නාකයි බුදුරජාණන් වහන්සේ ගොඩක් සූත්‍රවල භික්ෂුන් වහන්සේලාට බෞද්ධ දර්ශනය මුල සිටම පැහැදිලිව මේ දර්ශනය අන්නේ දර්ශන වලින් වෙනස් වෙන්නේ කොහොමද මේ බුද්ධ ආගම වෙනත් ආගම් එක්ක සංසන්දනය නොවන්නේ කෙසේද කියලා කරුණු කාරණා පැහැදිලි කරලා දීලා තියෙන්නේ නිකම්ම එහෙම නෙමෙයි. ඒ කරුණු කාරණා පැහැදිලි කරලා දීලා තියෙන්නේ මේ ශාසනයේ වැඩ කටයුතු කරගෙන යන යෝගාවචරයා බොහොම සිහිබුද්ධිය තියෙන කෙනෙක් වෙන්නට ඕන. මේ ශාසනය ආරම්භ වෙන්නේ සමහරු කියනවා සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියන ගාතාව අරගෙන මේ ශාසනය ආරම්භ වෙන්නේ සීලයෙන් කියලා. එහෙම කිව්වට ඒ උදාහරණ ගාථාවේම තියෙනවා මේ ශාසනය ආරම්භ වෙන්නේ සීලයෙන්ම නෙමෙයි. සීලේ ප්‍රතිත්තාය නරෝ සපඤ්ඤෝ. මේ සීලේ පිහිටන්නේ කවුද? ප්‍රඥාවන්ත කෙනා. එහෙනම් මෙහි ආරම්භය සීලයටත් කලින් නුවණක් තියෙන්නට ඕන. නුවණ තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු කියන ඒ තැනදී යහපත් වූ දෘෂ්ටියත් ඒ වගේම සීලයත් ඊට පස්සේ දේශනා කරන්නේ ඒ සීලය මත පිහිටලා ඔහු සතර සතිපට්ඨානේ වඩන්නේ කියලා දේශනා කරන්නේ. ඒකින්ද අපි මේ යටිපහුව කරන්නට උත්සාහ කරන ඒ සීල සරණාගමන ආදී දේවල් ගැන අපි ටිකක් ආපහු හැරිලා බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද හේතුව එහිම සාකච්ඡා කරගත්තායින් පස්සේ අපිට පුළුවන් වුණොත් ඒක හරියට සාකච්ඡා කරගන්න ගොඩක් දිනෙකට දැනගන්න පුළුවන් වෙයි ආධුනික වේවා පළ පුරුදු වේවා එයි අපි මේ එකම තැනක කැරකි කැරකි මෙත්ෙහි වෙවි ඉන්නේ කියන කාරණා මොකද අපි බොහොම උත්සාහයෙන් වීරයෙන් නිවන් දකින්න හැදුවට ඒවාට අවශ්‍ය කරන ධර්මය නිසියාකාරව පෙළගැසුනේ නැත්නම් අපි උත්සාහ කළාය කියලා ඒකෙන් ඇති සිතක් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මොකද හේතුව කවුරු හරි කෙනෙක් ගිහිල්ලා වැසියෙන්ගේ අන් දෙකෙන් අල්ලලා අදින්න පටන් ගත්තු කිරියෝණ කියලා ඒ දේ සිද්ධ වෙන දෙයක් එහෙම නෙමෙයි. මොකද අන් දෙකේ කිරි නැති හින්දා. කවුරු හරි කෙනෙක් හරියටම වැස්සියගේ තන බුරුල්ලෙන් අල්ලලා ඇද්දොත් කිරි ඕන වුණත් එපා වුණත් කිරි ලැබෙනවා. මොකද කිරි එරෙන තැන හින්දා. අන්න එහෙම සලකලා බලනකොට අපි මේ ශාසනයේ වරද්දවා ගන්න කරුණු නිසා අපිට මේ ආශ්‍රව ගිවා දමන්නට බැරි වෙනවා. විශේෂයෙන්ම කියනවා නම් මේ කාම කියන ආශ්‍රවය ගිවා දමනවා කියන එක ගිවා දමනවා තබා කාම ආශ්‍රවේ යනු කුමක්ද කියන එකවත් අපිට දැක ගන්න දැන ගන්න ලැබෙන්නේ නැහැ. කාම භව අවිජ්ජා ආදී වශයෙන් මේ ආශ්‍රව ධර්ම පෙන්නලා දීලා තියෙනවා. මොකද මුල සිටම මේක වරද්ද ගත්තොත් ධර්මයේ කියලා අපි හදාගත්ත එක බුද්ධ ආගම කරගත්තොත් එතකොට ඒකේ ගැටලු මතු වෙන්න පුළුවන්. මුල සිටම යෝනිසෝ මනසිකාරය අවශ්‍ය කරනවා. මොකද අද රටේ ලෝකෙ බැලුවාම භාවනා පන්ති, භාවනා ගුරුවරු බණ වෙහි වැහැලා. ඉතින් මේකෙන් මොකා ඇත්ත කියනවද කියලා හොයනවා කියන එක ලේසි පහසු නෑ. කවුරු ඇත්ත කියනවද කියලා ඔය ඇත්තන් හොයාගන්නවා කියන එක ලේසි පහසු නෑ. මොකද හේතුව එක බණක් අහනකොට ඒක ඇත්ත. ඊළඟ බණ අහනකොට ඒක ඇත්ත. අනිත් බණ ඇහුවට පස්සේ ඒක ඇත්ත. සමහරු උදේට ගොයන් කා කරනවා. දවල්ට මහසි. රැයට පාවුක්. ඊට පස්සේ අනු මොකද සොයින්නා අපිට මේ වෙලා තියෙන්නේ. ඉතින් මොනව නොවී තියේද පිස්සු නැහැදි තිබුණොත් ඇති. ওই ගාන්ට ඉන්න එක ලොකු දෙයක්. ඉතින් මේවායේදී අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම පරතෝ ഘോഷයක් අවශ්‍ය වෙනවා. තව කෙනෙක්ගෙන් බණ අහන්නටත් උන. කියන්න කෙසේ කිව්වත් අහන මිනිස්සයාගේ නාඩි වැටෙන්න ඕන. එහෙම නැත්නම් ඒක නිකන් අර නිකන් ලබ්බේ තොইলি වගේ වෙනවා. උගුර කඩාගෙන බණ කියන මිනිස්සයා බණ කියනවා. අර මිනිස්සුත් කට ඇරගෙන අහන් ඉන්නව මොනවා කිව්වාද කින්ද මන්ද මොකක්වත් දන්නේ. කියපු ටිකෙන් වැඩකුත් නැහැ, අහපු ටිකෙන් වැඩකුත් නැහැ. එහෙම නැගිටලා ආපහු දුවගෙන යනවා භාවනා කරන්නයි කියලා. ඊට පස්සේ කමටහන් සුද්ධ කරන්න ගියාම අහන ප්‍රශ්න ඇහුවාම වසබොණ්ඩ හිතෙනවා මේ මොනවද මේ අහන්නේ කියලා. මොකද දැන් මට කිව්වේ මේක සයිලන්ස් රිට්‍රීට් එකක් කියලා. ඉතින් මම හිතන් හිටියේ දැන් මෙතන මේ <laughs> ඒක කිව්වොත් ඔයගොල්ලෝ යයි. <laughs> කොහොම හරි ඒ මම බනිනව නෙමෙයි පින්වත්නි. ඒ hina වෙනව නෙමෙයි. ඒ එහෙමවත් අහන්න ඔයයන්ට ලැබුණේ ආපු හින්දා. මේවා කියන්නේ ඔයයන්ගේ දූලව කසාද බඳින්නවත් දීපොල ටික අරගෙන යන්නවත්, gedara binna බහින්නවත් නෙමෙයි. මේ ටික කියන්නේ මේව හැදුනේ නැත්නම් මේව හැදුනේ නැත්නම් නිකන් අර අර ලොකු සයන්නාසි කියනවා නරියගේ බල්ලගේ කතාව වගේ කියලා. ඔහි මොනවාරි අහනවා අපිත් ඔහි මොනවාරි කියනවා රිට්‍රීට් එකක් කළා කියනවා රිට්‍රීට් එක අන්තර කවි කියලා බයිලා කියලා පුඩි ගහලා සින්දු කියලා ආපහු ඒ උගාගෙන යනවා යන්නේ. ඊට පස්සේ ආපහු වැහිල්ල අහන ප්‍රශ්න ටිකේ තියෙන්නේ මොනවද? අර පරණ කුණු කන්දල් ටිකමයි. සුද්ධ වීමක් නම් පෙනෙන්න ඇත්තේම නැහැ. මේක දෝෂයක්. මේක දෝෂයක්. ගුරුවරයා කිව්වේ මොකද්ද කියලා දන්නේ කමටහන් උපදෙස් දුන්නේ මොනවද කියලා දන්නේ කමටහන් වාර්තා කරද්දි මොනවද කියන්න ඕනේ කියලා දන්නේ ඉතින් මේ සෑම දෙයක්ම පිරිසිදු වෙන්න ඕන කියලා ඔයත්තන්ට දැන් හිතෙනවා ඇති. ඔව් ඇත්තටම පිරිසිදු වෙන්නට ඕන. ඒකට අපේ මොළ කලඳක් තියෙන්නත් ඕන. මොකද මේ අධ්‍යාපන සුදුසුකම් වැඩක් නැහැ භාවනා කරන්න. හොඳ රට මැටි මීහරක්ට තමයි ගොඩක් දුරට මේ විපස්සනාව හරියන්නේ. මොකද ඌට මොකක්වත් තේරෙන්නේ නැහැ. උද්‍යප්ප ඥානය කියන්නේ මොකක්ද කියලා ඌ කට හරපු ගමන් අහන්න යන්නේ. භංග ඥාන කියන්නේ මොනවද? අනිමිත්තානුපස්සන මොකක්ක කියන්නේ දුන්නේ මොකද්ද? මේ විදිහට කරගෙන ගියා. ප්‍රශ්න අහන එක නරකයි කියනව නෙමෙයි. ඒත් මේ තුල සැඟවිලා තියෙනවා මේ ලබාගත් මනුස්ස ආත්ම භාවය කෙසේ හෝ ගිවං කර දෙමිල්ලක් කෙසේ හෝ පන්නා හැරීමක්. ඒකට අපි කියනවා භව ආශ්‍රව හෝ කාම ආශ්‍රවාදී සිද්ධ වෙන දෙයක්. එක එකපාරටම යෝගාවචරයට අල්ලගන්න බෑ. කමඨාන් සුද්ධ කරන්න ගියාම අපි බැනුම් අහපු ඒවා හරියට ඒවා කියන්නත් බෑ වාගේ. බුදු මෙදි එහෙම කිසිම කිසිඳ මෙහෙදන් ඉතින් නලවනවනේ උඩොක්කුය අරගෙන සූත්‍ර කියලා තනින් කිරිපොවන්නේ තියෙක විතරයි. රටේ තියෙන තරම් සූත්‍ර ටිකක් කියලා ඔක්කොම කියලා ඒත් පහුවෙදාට අහනවා අනේ සවින්නස කමටහනක් දෙන්න බැයිද? මේ මම දැන් මෙතන කිව්වට මොකුත් තේරෙන්නේ නැහැ කියලා. බුරුමේ ආයි මොකවත් නැහැ. කිසිම කතාවක් නැහැ. just not should not උච්චරයි. more and more more and more ඒක දිගින් දිගටම කරගෙන යන්න කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබ්බහම නෝට් කළාද කියලා අහනවා දැන් මෙහෙ එහෙමද දැන් එහි හිටිය බීලින් ෂැඩෝ කියලා ස්වාමීන් වහන්සේ නම ආයි ගිය කෙනෙක් නම් හිත හොඳින් නම් ඉන්නේ දසසිල් මාතාවක් හිටියා ආතාපි කියලා ඒ මෑණියෝ අඬාගෙන තමයි එන්නේ දැන් මාස ගාණක් ස්වාමීන් වහන්සේ මට නම් බෑ මේ ඒ ස්වාමීන් වහන්සේ ගාවට යන්නේ මේ මොකක්ක කරගන්න බෑ ස්වාමීන් වහන්සේත් එක්ක තනි කරම මේ පුතුම රළුයි අය කියන දෙයක් නහයටවත් අහන්න ඒක මෙනෙහි කළාද කියලා දැන් ඊට පස්සේ දැන් මාවත් වෙන්න දැන් මම කට්ටි පැන පැන හිටියේ ඒ ස්වාමීන් වහන්සේ ගාවට නොවැටි වෙන කෙනෙකුට තමයි මාව වැල්ලා හිටියේ. දැන් මාවත් එන්න ඒ හාමුදුරුවගාවට වෙන්නට පස්සේ දැන් පිම්බීම හැකිලිම කළේ. පිම්බීම හැකිලිම කරනකොට දැන් මේක ටිකක් වෙලා කරනකොට දැන් මේක නැති වෙලා යනවා. ආනාපාන සතිය නැති වෙලා යනවා වගේ. දැන් ඉතින් මම ලොකු හැල්ලක් ලියාගෙන ගිහිල්ලා කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන ගිහිල්ලා මං කියන ඊට පස්සේ ඔන්න පිම්බීම හැකිලිම නැති වුණා. ගහනවා how to disappear කොහොමද අහනවා මේක නැති වුනේ? දැන් කොහොමද මේකට උත්තර දෙන්නේ? පිම්බීමේ ක්ලීම කළා මේක නැති වුණා. ඊට පස්සේ ෂැඩෝ මොක කිව්වත් පිළිගන්නේ කොහොමද අහනව නැති වුනේ. ඊට පස්සේ මම කල්පනා කරලා කල්පනා කරලා බලලා බලලා ගිහිල්ලා කිව්වා පිම්බුණා හැකුළුනේ නැහැ කිව්වා. ඊට පස්සේ ෂැඩෝ කියනවා පිම්බුණොත් හැකිලෙන්න ඕනා. බලන්න අපි එක කමටහන සුද්ධ කරන්න කොච්චර වෙලාවක් ගන්නවද? එහි එක වචනයයි දෙකයි පුළුවන් නම් කරපන් බැරි නම් ඒත් කරපන් කියන තැනකින් තමයි ඒ ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒ වගේ පුහුණුවක් ඒ කියන්නේ ඒ ඇත්තෝ ඒ ස්වාමීන් වහන්සේලා තනිකරම ඉස්මතු කරලා දෙන්න හදන්නේ ශුෂ්ක විපස්සනාව ඒ ශුෂ්ක විපස්සනාවේ තියෙන ශුෂ්ක ගතිය හින්දම ඒ ගුරුවරුගේ තියෙන ඒ රළු ඒ ඍජු ස්වභාවය නිසාම කෙනෙක් දිගටම ශ්‍රද්ධාවෙන් භාවනාවක් කරගෙන යනවට වඳින්න ඕන නිවන් දැක්කට නෙමෙයි. මොකද කිසිම තෙතමනයක් නැති හින්දා. එහෙම භාවනාවක් කරගෙන යන්න ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ලංකාවේ කළත් බුරුමි කළත් මේ භාවනාව කියන එක කරගෙන යන්න ලොකු ඉවසීමක් ඕන. ලොකු ශ්‍රද්ධාවක් ඕන. ඒක මේ දන් දෙන්න, සිල් ගන්න තියෙන ශ්‍රද්ධාවට වඩා බොහොම ලොකු එකක්. බුදුන් කෙරෙහි සෑහෙන ශ්‍රද්ධාවක් නුවණින් හිතලා අරගත්තු ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. එහෙම නොවුනොත් වැඩි කාලයක් යන්නට මත්තේ එක්ක භාවනාව අත්හැරලා දානවා. එක්ක භාවනා ගුරුවරයෙක් වෙනවා. එක්ක පොතක් ලියනවා. එහෙමත් නැත්නම් භාවනා ක්‍රමී මාරු කරනවා. හාමුදුරු කෙනෙක් නම් ස්ථානය අතර දාලා වෙන ස්ථානයකට යනවා. මොකද හේතුව මේ භාවනා ආදිය කරගෙන යද්දී මේ නීවරණ ධර්මාදී ගිවන් වෙද්දී ඒ මත්වෙන ඒ ස්වභාවවල වලට මුණ දෙන්න අවශ්‍ය ශ්‍රද්ධාව අපිට මුල සිටම ක්‍රමානුකූලව සකස් වෙලා තියෙන්නට ඕන. මුල සිට ක්‍රමානුකූලව සකස් වෙලා තියෙන්නට ඕන. එහෙම නොවුනොත් මේ වගේ තැන්වලදී ඒ මන් දැන් නම් භාවනාවේ යම් යම් තැන්වලදී අපිව පසුබාන්න පටන් ගන්නවා. භාවනාව කියන්නේ හරියට නිකන් හොලවල හොලවල අරපු කොකාකෝලා බෝතලේ වගේ ෂූ ගාලා දිගින් දිගටම පත්තු වෙන එකක් නෙමෙයි. සමහර වෙලාවල් වලට ආපහු මුලටම පවා ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒතර අධ්‍යක්ීම් බෙන්ගත් ඒ හැකියාව ඒ පුහුණුව නිසා කෙනෙකුට ආපහු ඒක ලේසියෙන් පහසුවෙන් යථා තත්ත්වයටපත් කරගැනීමේ හැකියාව තියෙන්නත් පුළුවන්. මොකද කාලයක් භාවනා කරගෙන යනකොට ඒ ඇතිවෙන ඒ අපි කියමු සමාධි කියලා ඒ සිතේ එකඟකම කියමු ඒ වගේ తত্ত্ব ඇති කරගැනීමේ ක්‍රම පිළිවෙත් යාටම තේරෙන්න පටන් ගන්නවා කාලයක් යනකොට. ඊට පස්සේ කෙනෙකුට අවශ්‍ය නම් මූල කර්මස්ථානයේ විදිහට ඕනෑම දෙයක් පාවිච්චි කරලා තමුන්ගේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ භාවනා ලෝකේ එහෙම එක දිගට කඩාගෙන බිඳගෙන යන වර්ධනයක් පෙන්වන්නේ නැත්තේ අපේ දෝෂයක් හින්දා එහෙම ස්ටේජ් එකේ කණු පිටින්ම ගැලවිලා බිමට වැටුණත් ඒ විලාවේ පවා නැගිටලා ආපහු මම මේක කරගෙන යනවාය කියලා අරගන්න ඒ ශ්‍රද්ධාව ලේසියෙන් පහසුවෙන් කෙනෙකුට එන්නේ නැහැ. එකම දෙයක් බොරුවක් හරි කමන්නේ දිගටම කරනවාය කියනවට වඳින්න ඕන. දිගටම කරනවට ප්‍රතිඵල අපේක්ෂාවක් නැතුව මේක තමයි ප්‍රධානම දේ. භාවනාවකින් ප්‍රතිඵල අපේක්ෂා නොකර භාවනා කරනවා කිව්වා කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් මොන කෙහෙල් මලකටද භාවනා කරන්නේ නිවන් දකින්න ධ්‍යාන මාර්ගඵල විපස්සනා ඥාන මේව ලැබින්න නම් මොකටද භාවනා කළා ඒ දන්නේ නැහැ අපි මේ යමක් ඉල්ලලා කරන මේ මේ ජරා ගතිය හින්දා සිද්ධ වෙන්නේ හැම තිස්සෙම විකෘති මානසික මට්ටමක් හැදෙන එක. මොකද මොන්න මොකක් හරි මවා ගන්නවා. මොකක් හරි මවා ගන්නවා කොහෙන් හරි කෝ බන කෑල්ලක් හරි අල්ලගෙන කපන්නේ හරි හරි. එහෙනම් මේක උද්‍යප්ප ඥානෙ වෙන්නේ නැති. එහෙනම් මේක සංකාරුපීක්කා වෙන්නේ නැති. මේ අපි භාවනා කරන්නේ පින්වත්නි සංකාරුපේක්ඛාවලටවත් උද්‍යබ්බේ ඥානයටවත් සෝවාන් වෙන්නවත් නෙමෙයි. මෙතන තියෙනවා දෝෂයක් මේ පටන් ගැනීමෙම. අපි භාවනා කරන්නේ මේ ශාසනයේ මේ සිල් රැකගෙන එක වේලක් ආගෙන එහෙමත් නැත්නම් පැවිදි වෙලා මේ උත්සාහ කරන්නේ සංකාරුපෙක්හවට යන්නවත් මේ උද්‍යම්බය ලබා ගන්නවත් නෙමෙයි. කොටින්ම කියනවන නිවන් දැකීම පිණිස නෙමෙයි. මොකද හේතුව නිවන් දකින්නයි කියන එකේ අර්ථයත් අපිට වරදින හින්දා. නිවන් දකින්නයි කියලා කියන්නේ පින්වත්නි දුකෙන් මිදෙනවායි කියන එක. අපි මේ භාවනා කරන්නේ දුකෙන් මිදෙන්න. දුක ඉක්මවන්න. මේ සසර දුකක් තියෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ දුක් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල අපායේ මේ හැම තැනම පිරලා ඉතිරලා තියෙනවා මේ තියෙන දුකෙන් මිදිලා ලබන ඒ සැනසුම ලබා ගන්නයි අපි භාවනා කරන්නේ කොටින්ම කියනවා නම් සැනසුම කෙසේ වෙතත් දුකෙන් මිදෙන්නයි භාවනා කරන්නයි කියන මේ අදහස හිතේ ඇති කරගත්තේ නැත්නම් නික්කම්මද්දාශයක් කියලා කාමයන්ගෙන් වෙන්වීම අම්මා මුත්තා කිව්වත් පහළ නම් වෙන්නේ නැහැ. ඒක වෙන්නෙම නැහැ. නත්ති ජහනං දුප්පඤ්ඤස ධානයක් අත උපදින්නේ නැහැ කියනවා ප්‍රඥාවක් නැති කෙනාට. මොකද ආත්ම වංචාවෙත් සීමාවක් තියෙන්නට ඕන. මේක රවට්ටනවා කිව්වහම කෙරවලක් නැහැ. කාවද රවට්ටලා තියෙන්නේ tamunමයි. tamunට මිදීමේ අදහසක් ඇත්තේ නැහැ. දුක පිළිබඳ අදහසක් ඇත්තේ නැහැ. අපි මේ සරණ ගිය ධර්මයේ පිළිබඳ අදහසක් ඇත්තේ නැහැ. සරණ ගියේ කාවද? ඒ ධර්මය, ඒ සංගයා කවුද කියන එක ගැන අදහසක් නැතුව අත්නෝ මතිකව මේවට පෙන්නහම ඉතින් ආයතින් භවයට පෙන්නාහා සමානයි. මං ආයි මතක් කරන්න කැමති මේ මේ කරුණ ඔය ඇත්තන්ට කියන්නේ භාවනා කරන්න ආපු හින්දා. භාවනා කරන හින්දා. භාවනා කරන්න උත්සාහ කරන හින්දා. එහෙම නැතුව කෙනෙක්ගේ හිත රිදවන්න බන කියනව එහෙම නෙමෙයි. මේ කරන කුපාඩි වංචාව අපි අපිවම රවට්ට ගන්න කරන මේ වැඩි හිලි කරන්නයි මේ කරන්නේ මේ කියන්නේ. කාවද මේ රවට්ටන්නේ? ඔය කතාව අපේ තාත්තා ඉස්සර මට හැමදාම කියනවා. ඉතින් මරණවා කිව්වත් පොතක් බලන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා කෝට්ටක් තියාගෙන පුටු ඉඳගෙන ඉන්නවා දැන් මාව දාලා පොත් බලන්න. ඉතින් පොත බලනවා. පොත පාත් කරලා ඔලු උස්සලා බලනකොට තාත්තා හරියටින් බලන් ඉන්න මොනේදී ආයෙ ටක් ගාලා පොත උස්සලා පොත දිහා බලනවා. ඉතින් තාත්තා හැමදාම කියනවා "තෝ ඔය කාවද රවට්ටන්න හදන්නේ" කියලා. මිස්ලත් ඔහොම කියලා තිනවා ගුරුවරුත් කියලා තිනවා. ඉතින් ගුරුවරු කලේ අපිව රවට්ටෝපික තමයි කොහොම හරි ඉගෙන ගත්තේ නැති වුණොත් ළමයාත් රැවටෙනවා. ඒකින්ද අපි බලන්න ඕන අපේ මේ තියෙන වංචනික ස්වභාවය මේ වැරදි හදාගන්න අසංකේයයක් ආයුෂ ඇත්තේ නැහැ. තියෙන්නේ බොහොම ටික කාලයක්. අවුරුදු 100ක් ජීවත් වෙනවා කිව්වට 100ක් ඉඳීද කියලා කියන කවුද දන්නේ? ඒකින්ද අපි සෑහෙන්න කරන දෙයට අවංක වෙන්න ඕන. අපි කරන දෙයට අවංක නම් භාවනා කරන්න ගියාම පිටිපස්සෙන් කවුරුවත් කෝට්ටක් තියාගෙන ඉන්න ඕනේ නැහැ. කාලසටහන කරනවද නැද්ද කියලා බලන්න. ඒවත් පිළිවෙත් ආදී කරනවාද? සිල් රකින්නවාද? යනාදී බලන්නේ එහෙම කවුරුවත් ඉන්නට ඕනේ නැහැ. මොකද tamun දන්නව කුමක් සඳහාද මේ වෑයම කුමක් සඳහාද මේ උත්සාහය මම කරන අතපසු වීමක් එහෙමත් නැත්නම් මගෙන් සිද්ධ වෙන අතපසු වීමක් නිසා මට මොනතරම් අලාභානියක් සිද්ධ වෙනවද ඒ කරගන්න අතපසු වීම ඒ කරගන්න රැවටීම නිසා තව මොහොතක් නිවන් නොදක මේ සංසාරයේ දුක් විඳිනවා නේද කියලා ඒ පුද්ගලයාට තේරෙන්න ඕන. තමුන්ගේ දෝෂේ තමුන්ට තේරෙන්නට ඕන. මේක සෙල්ලමක් නෙමෙයි. එහෙම තේරෙනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. ඒක බොහොම උසස් ධර්මයක්. අර කියනවා යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනසෝ මේ ලෝකේ ඉන්න බාලයෙක් දන්නවනම් තමුන් බාලයි මට මේ දේවල් තේරෙන්නේ මම මේ දේවල් උත්සාහ කරන්නේ මගේ හිත සංසුන්නේ මගේ හිතේ කෙලෙස් යටපත් වෙලා නැහැ කියලා තමුන් තමුන් ගැන දන්නවනම් බුදුහාඳුරු දේශනා කරනවා පණ්ඩිතෝ වාපි තේනසෝ ඒ පුද්ගලයා පණ්ඩිතෙක් මොකද මේ මිනිස්සයා දැන් ප්‍රශ්නේ දන්නවා උත්තර හොයන්න කලින්. බාලෝච පඬිතමානි මිහිම බාල ධර්ම තිබිලත් පඬිතේක්කය කියලා හිතාගෙන ඉන්නවනම් සවේ බාලෝති උච්චති. ඒ පුද්ගලයා බාලේක්කය කියලා ඒකාන්තයෙන්ම සවේ බාලෝති උච්චති. ඒකාන්තයේ මේ පුද්ගලයා බාලයෙක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා කවදාවත් බිය වෙන්න එපා. වැරද්ද වැරද්ද හැටියට දකින්න. වැරද්ද වැරද්ද හැටියට දැක්කේ නැත්නම් වරදින් කිසිම කෙනෙක් මිදෙන්නේ නැහැ. මොකද වැරදි නොකරන මිනිස්සු මේ ලෝකයේ ඇත්තේ නැහැ. වැරදි වෙන්නේ මිනිස්සුන්ට තමයි. මොකද තිරිසන් සත්තුන්ට මොකද්ද සිද්ධ වෙන වැරද්ද? උන්ට නීති නැහැ. උන්ට සදාචාරයක් නැහැ. උන්ට නුවණක් නැහැ. කොහොම හරි මේ වැරදි අපේ අතුපසු වීම, අපේ වංචනික ගති, අපේ ඒ තියෙන සටකපට මායාවී ගති සියල්ලක්ම අපි දෙකිය යුතුයි. මේවා දැක්කහම තමයි අපිට අවස්ථාවක් උදා වෙන්නේ මේ වායින් අත මිදෙන්න. මේ වායින් නික්මෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාපං පාපතෝ පසත අයං පඨම ධම්ම දේශනා මහණෙනි පාපය පාපයේ වශයෙන් දැකීම තමයි මාගේ පඨම ධර්ම දේශනාව. දැන් ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. වැරද්ද වැරද්ද හැටියට දකින්න එක මේ බුද්ධ ධර්මයට අයිති දෙයක්. මේක බුද්ධ ධර්මයක්. වැරද්ද වැරද්ද විදිහට දෙකීම. භාවනා කරනකොට හිත පිට යනවා. නීවරණ ධර්ම මතුවලා එනවා. එකඟ භාවී කැඩෙනවා. සමහර වෙලාවලට මෙලෝක දෙයක් තේරෙන්නේ ඔහි ස්පියන් ඉන්නව විතරයි. සමහර වෙලාවලට හොඳට වැටහෙන්නත් පටන් ගන්නවා. මේ හැම තැනදීම අපිට පුළුවන් නම් ඒ ඒ දේ දකින්න අර කෙලස් පහළ වෙද්දී මාව දැන් මේ කාමච්ඡන්දයට වැටිලායි තියෙන්නේ. පළවෙනිම රාජකාරිය මේ දේ දකින එක. මහපමේ ව්‍යාපාදයට වැටලයි තියෙන්නේ. තීන මිද්ද උද්දච්ච කුක්කොච්ච විචිකිච්ඡා. දැන් හිත විසිරලා තියෙනවා හිත සැක කරන්න පටන් ගන්නවා. හිත නිදිමතයි. මේ ඔක්කොම අපිට දකින්න පුළුවන් නම් මේක අර කියපු බුද්ධ දේශනාවට අනුකූලව පාපම් පාපතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා. මේක මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ක්‍රියාත්මක කරවීම. ක්‍රියාත්මක කරවීම. මහා ලකෝ දෙයක් இல்லන්නේ. පරියංග භාවනා කරද්දී සක්මන් කරද්දී මූලික උපදෙස් ඇහුවනම් ඔයත් අංගෙන් මහා ලකෝ දෙයක් இல்லලා නැහැ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. ඉරියව්වට සතිය පිහිටනවා. මේ ඉන්නේ නැකිටලා නෙමෙයි. මේ ඉන්නේ බුදියගෙන නෙමෙයි. මේ ඉන්නේ ඇවිද ඇවිද නෙමෙයි. මම දැන් මේ ඉන්නේ ඉඳගෙන කියලා සතිය පිහිටවනවා. ඉතින් මේ සතිය පිහිටවීම කරගෙන යනකොට ඒ අර කලින් කිව්වා වගේ නීවරණ ධර්ම මතුවලා එනවනම් අපිට කරන්නට තියෙන්නේ දැන් නීවරණ ධර්මයක් මතු වුණා නේද කියලා ඒක දැනගන්න එක. කාමච්ඡන්ද වෙන්න පුළුවන්, ව්‍යාපාද වෙන්න පුළුවන්, තීන මිද්ද වෙන්න පුළුවන්. මේ දේ දැනගන්න එකයි කරන්න තියෙන්නේ. පිරිසිදුව තේරුම් බේරුම් ඇතුව දැනගන්නට ඕන. ව්‍යාපාදයට කාමච්ඡන්ද කියන්නේ නැතුව, කාමච්ඡන්දට ව්‍යාපාදි කියන්නේ නැතුව මේවා අනාගන්න නැතුව හරියට පිරිසිදුව තමුන්ගේ తත්වයේ දැක ගන්නවා. සක්මන් කරද්දිත් එහෙමයි. සක්මන් කරද්දී හිටගෙන ඉන්නවා නම් කෙනෙකුට ටිකක් මෙනෙහි කරන්න පුළුවන්. මම දැන් මෙතන හිටගෙන ඉන්නවායි කියලා. උන්න සක්මන් කරන්න පටන් ගත්තාම එයාට තේරුම් ගන්න පුළුවන් දැන් මම මේ බුදියගෙන නෙමෙයි ඉන්නේ අර කීපු ටිකමයි දැන් මම මේ එකතැන නැවතිලා නෙමෙයි ඉන්නේ ආදී වශයෙන් දැනගන්න පුළුවන් මම දැන් ඇවිදිමිනුයි ඉන්නේ කියලා දැනගන්න පුළුවන් එහෙම කරගෙන යනකොටත් අර කලින් කිව්වා වගේ අපිට මතු වෙනවා නම් නීවරණ ධර්ම ඒ නීවරණ ධර්ම අපේ ජීවිතේ ගත කරපු ආකාරයෙන් තමයි මතුවලා ඉන්නේ. සනිමිත්තානම් භික්කවේ තස පාපක අකුසල ධම්මා uppajjanti no අනිමිත්තා. හිත පිට යන්න පුළුවන්. කුරුල්ලෙක්ගේ ශබ්දයකට, වාහන ශබ්දයකට එහෙමත් නැත්නම් තමුන්ගේ ගෙවල් දොරවල් වලින් දුව පුතාලව මතක් වෙන්න පුළුවන් දෙමව්පියෝ මතක් වෙන්න පුළුවන් මේ යනාදී වශයෙන් මේ කාම වස්තුන් කෙරෙහි හිත ඇදිලා යනකොට දැනගන්නට ඕන මේ ක්‍රියාත්මක වෙන්නේ කාමයයි කියලා. මොකද අපි ඕවට ඡන්දයක් දුන්නේ නැත්නම් එහෙම ඉබේම කඩාපාත් වෙන්නේ කාමයේ කියන එක එහෙම ඉබේ කඩාපාත් වෙන ධර්මයක් නම් කිසිම කෙනෙකුට මේ කාමයෙන් මිදුණාය කියලා දෙයක් කියන්න හම් වෙන්නේ නැහැ. අපිත් කැමැත්තක් ඇතුව අපිත් ඡන්දයක් ඇතුව අපිත් උත්සාහයක් ඇතුව තමයි මේ දේවල් පහළ වෙලා තියෙන්නේ. එතකොට ඒ පාප ධර්ම අපි දකින්න ඕනයි කියන එක අපි මතක් කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තත්ත නිබ්බින්දත එහි කලකිරෙන්න කියනවා විරජ්‍යත ඒකෙන් ඒ විරජ්‍යත කියන්නේ ඒක නොයලෙන්න කියනවා විමුච්ඡත ඒකෙන් මිදෙන්නට ඒ කියලා කියනවා මේ නොයලීම එහෙමත් නැත්නම් මිදීම ආදී මේ දේවල් නොදෙක කරන්න එහෙම බෑ. අපි මුලින්ම මේවා අඳුරන්නේ නැතුව එකපාරට මේවේ කලකිරෙන්නයි ඇලීම අයින් කරන්නයි මිදෙන්නයි ගියොත් ඒකත් නිකන් විකෘතියක්. මේක දැක දැන සිද්ධ වෙන්න ඕන දෙයක්. දැක දැක දැන දැන වේගය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. බොහොම හීන්සේරුයි. එක දෙයක් පිරිසිදු කරගත්තොත් ඒ දෙයින් ලැබෙන හුරුව ඒ දෙයින් ලැබෙන ඒ ශක්තිය දිගටම පවතිනවා. එතකොට පරියංකයක ඉන්නකොට හිත පිට යනවනම් එහෙම මේ හිත දැන් අරමුණේ නෙමෙයි කියලා තේින්න දැනගත්තායින් පස්සේ අන්න එතකොටයි අපිට අවස්ථාවක් ලැබෙන්නේ මූල කර්මස්ථානයේට හිත ගන්න. එහෙමත් නැත්නම් අපි දන්නේ නැහැ පැය ඉවර වෙනකන් කොහේ හිටියේ මොනවද කළේ කින්ද මන්ද අර බිල් එක වදිනකොට දන්නවා ආ දැන් භාවනා කර කර නේද හිටියේ කියලා. මොකද මේ දැකීමේ තියෙන වැදගත්කම සිහියෙන් වාසය කිරීමේ තියෙන වැදගත්කම ඔයත්න්ට ඒ අභ්‍යාස මගින් ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙනකොට ඉබේ තමයි මේ ශික්ෂණය කියන එක උපදින්නේ. මම හික්මෙන්න ඕනේ කොහොමද කියන එක. එතකොට තව කෙනෙකුට වුණත් ඔය ඇත්තන්ට පැහැදිලිව කියලා දෙන්න පුළුවන් හිත පිට යන එක ස්වභාවයක්. ඕක කොහොම තමයි තව විදිහකින් කියනවා නම් හිත කියන්නේ පිට යන එකක් කියලා දැනගන්න එකම යෝගාවචරයේකට ලැබෙන භාවනා අත්දැකීමක්. ඒක දැනගන්නවා කියන එකත් සතියෙන් කරන දෙයක්. ඉතින් අපිට කරන්න තියෙන්නේ හිත පිට ගියාම ආපහු ඇදලා මේ මූල කර්මස්ථානයට ගන්න එකයි කියලා තව කෙනෙකුට පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. මොකද හේතුව තමෝ පිරිසිදු ඒ දේ දැකලා ඒ දේ තුල පුහුණු වෙච්ච හින්දා. එහෙමත් නැත්නම් පැයේ පරියන්කේක පටන් ගන්න විනාඩි දෙක තුනේ හිත තිබිලා පැය ඉවරුණාට පස්සේ නම් දන්නේ මේ භාවනා කර කර හිටියේ කියලා. අන්න එතකොට දැනගන්න ලොකු ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙනවා. ආදුනිකයන්ට මේ දේවල් වෙන්න පුළුවන්. ආධුනිකයන්ට මේ දේවල් වෙන්න පුළුවන්. ඒ දිගින් දිගටම මේ දේ වෙන්න ඕන අය කියලා නියමයක් ඇත්තේ නැහැ. ඒ සඳහායි අපිට සද්ධාව වුණා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ දේවල් මේ සඳහා අපි යොදා ගන්නට ඕන. මේ ආයුධ ටික. එහෙමත් නැත්නම් අර රයිගමයා කොහෙද ගියා වගේ වෙන්න පුළුවන්. මේ මම අහලා තියෙන කතාවක් මේ කොල්ලෝ ටිකක් හිටියලු ටික කොල්ලෙක් කිව්වලු මචං මම රාමායනේ බල්ල නැහැ කියලා. ඊට පස්සේ අනිත් යාළුවෝ කිව්වලු හොඳයි අපි සම්පූර්ණ කතාවම අරගෙන ගිහිල්ලා බලමු කියලා කට්ටිය දැන් ඉලි වෙනකම්ම රාමායනේ බලනවා. දිගටම රාමායනේ බලලා බලලා කට්ටි එක්කම නින්දට ගියාලු. නින්දට ගියාට පස්සේ නැගිටලා අර රාමායනේ බලපු නැති එක අහනවලු ඇත්තටම මචං මේ සීත කියන්නේ රාමගේ කවුද කියලා හෙවුවා. දෙමු එලි වෙනකම් මේ රාමායනේ කියලා මොකද්ද බලලා තියෙන්නේ? මිලෝ සිහියකින් දෙමේ ඉඳලා තියෙන්නේ. එළි වෙනකන් රාමායනේ බලලා අන්තිමට අහනවා සීත කියන්නේ රාමගේ කවුද කියලා. මුළු කතාවම ගොඩ නැගිලා තියෙන්නේ රාම සීත කියලා. නමත් රාමායනේ. ඉතින් අන්න එහෙම රාම සීත කතන්දර බැලිල්ලක් නම් දිගින් දිගටම සිද්ධ වෙන්නේ ඒක හදාගන්න ඕන தත්ත්වයක්. මොකද වීරය කියන එක කඩින් ගේන්න බෑ. ගුරුවරයෙකුට දෙන්න බෑ. පොතපතෙන් දෙන්න බෑ. බුදුන්ට දෙන්න බෑ. මේවා ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමානුකූලව වර්ධනය කරගන්නට ඕන. මට මේ දේවල් කරන්නට බෑ. මට ශක්තියක් ඇත්තේ නැහැ කියලා හිතලා හිත පසුබා ගන්නත් හොඳ නැහැ. මොකද හිත පසුබා ගත්තා කියලා නිවන් දකින්නේ නැහනේ. අපි භාවනා කළත් නොකලත් මේ සසර දුක කියන එකේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. එන්න එන්න දුක අවබෝධ වෙන එකයි වෙන්නේ. පොඩ්ඩක් නම් අඩු වෙන ගතියක් තියෙනවා. ඒත් එන්න එන්න මේක අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙනකොට තමයි ඇත්තම කියනවනම් ඒ සද්ධා විරිය සති සමාධි ආදී නැගිටලා එන්නේ මම මේකෙන් කොහොම හරි මිදෙන්නට ඕනාය කියලා. ඒ ඒිට මිහා ඔය ඇත්ත කල්පනා කරලා බලන්න මොන තරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනද කියලා. බුදුහාමුදුරුව ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන මෙහෙම ශ්‍රද්ධාව නොතිබුණොත් අර කලින් කිව්වා වගේ අපිව සෑහෙන්න පිටිපස්සකට විසි වෙනවා අපේ උත්සාහය වීරය ආදී අපත යන්න ඉඩ තියෙනවා. ඒකින්ද මේ සරණාගමනය කියන එක බුදුන් සරණ යනවාය කියන එක බොහොම නුවණින් කරන්නට ඕන දෙයක්. ධර්මයේ සරණ යනවා කියන එක සංඝයා සරණ යනවා කියන එක බොහොම නුවණින් කරන්නට ඕන දෙයක්. අම්මා තාත්තා බුද්ධ ආගමේ හිටපු පළියට උපැන්නේ බෞද්ධ වුණාට රට බවුන්ද රටක් වුණාට අපි යෝගාවචරයෝ වුණාට මේවායේ තව සුද්ධ වෙන්න ඕන පැති තියෙනවා. මේ ශ්‍රද්ධාදීදී සුද්ධ වෙන්න ඕන පැති තියෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති කරගනිද්දී ප්‍රධාන වශයෙන්ම අපි මතක තියාගන්නට ඕන අපිට මේ හැම දෙයක්ම තර්ක කරලා විතර්ක කරලා දැනගන්න පුළුවන් දේවල් එහෙම ඇත්තේ නැහැ. හැම දෙයක්ම එහෙම දැනගන්න බෑ. එතකොට භාවනා කරගෙන යනකොට ඒ ඇතිවෙන සමහර සැක සංකා වෙලදී ශ්‍රද්ධාවක් අපිට තියෙන්නටත් ඕන. මෙතෙන්දි නම් මට හිතලා තීන්දුව තීරණ ගන්නට බෑ. එක්කෝ සරණ ගිය කෙනාගේ ශ්‍රද්ධාවෙන් දුන්න උපදේශ කරගෙන යන්නට ඕන. එහෙමත් නැත්නම් ගිහින් ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරන්නට ඕන. මෙන්න මේකයි ප්‍රශ්නේ කියලා හිතේ කුකුස තියාගෙන හිතේ සැකේ තියාගෙන මේක අරමද දන්නේ මෙහිමද දන්නේ කලියුත්ත මොකද්ද දන්නේ කිය කිය මේක සැක කර කර හිටියොත් ශ්‍රද්ධාවෙන් පිළිපදින්න ඕන දේ එතකොට සිද්ධ වෙන්නේත් ඔය තන දැන් හොඳටම තේරෙනවා ඇති නීවරණයකට අහු වෙලා එක තැනම කැරක් කැරකි තියෙන එක. ඔය තායිලන්තේ අචංචා හාමුදුරුවෝ සම්බන්ධයෙන් තියෙනවා බොහොම ලස්සන කතාවක්. පිට රටක හිටපු කෙනෙකුට ඕන වුණාලු අචංචා හාමුදුරුවෝ ගාව මහාන වෙන්න. මොකද අචංචා ප්‍රසිද්ධ වෙලා තිබුණේ රහතන් වහන්සේ නමක් කියලා. තායිලන්තයට ගිහිල්ලා එක පන්සලක මහාන වෙලා ඊට පස්සේ ඉන්නකොට කිව්වලු මම මේ ආයේ පන්සල් වල මහාන වෙලා ඉන්න නෙමෙයි අර චා කියලා හාමුදුර කෙනෙක් ඉන්නවා ඒ ඒ හාමුදුර ගාවට යන්න මාව කරුණාකරලා හාමුදුර ගාවට ගිහින් දාන්න හේතු ඇහුවාම ඉතින් මේ ඒ සාහිණන්සේ රහතන් වහන්සේ නමක් කියලා විශ්වාස කරගෙනයි මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. එතෙන්ට යන්නයි දැන් මේ උත්සාහය. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ පුද්ගලයා වරගෙන ඒ ආරණ්‍ය සේනාසනෙට ගියා. යනකොට අචංචා හාමුදුරුවෝ සිගරට් එකකුත් බිබි ලී කොටයක් උඩට නැගලා අර ඉන්න තරම් වැඩ කරන මිනිස්සුන්ට බනින්න බනිනවා. වෙන වෙන වෙන වෙන වැඩ ගන්නවා. ඊට පස්සේ දැන් අර මිනිස්යාගේ ශ්‍රද්ධාව සම්පූර්ණයෙන් ඉවරයි. දැන් රාතන් වහන්සේලා ඉතින් කොහොම නෑනේ. ලංකාවේ සිගරට් එකක් බීලා වුණොත් තායිලන්තේ හින්දාම හොඳයි. ලංකාවේ සිගරට් එකක් බීලා වුණොත් ගස් තමයි. ওই බෙහෙත් සුරුට්ටුවක් එහෙම බොන්නේ රෑ 10න් පස්සේ. දොරවලුත් අහලා මොකද තන්නේ කරම ඒක බීඩි ගඳයි. මොකෙක් හරි එකෙක් කුටියක් ගාවින් ගියොත් පහුවෙදා ඊමේල් එකක් ගහනවා මුළු දායක සභාවට මෙන්න හාමුදුරු සිගරට් බොනවා කියලා. එක එක්කත් බලන්නේ දවල්ට කෑවද කියලා. රැයට කනවද කියලා බලන්න නම් අප්පා කොහොම හරි මේ හාමුදුරු දෙක්ක විතරයි එයාට කලකිරීමක් ඇති වෙලා දැන් කොහොම හරි දැන් ආපු මොකටකම් හින්දා ඉන්නත් ඕනේ හින්දා ඉන්නවා. ඉන්නකොට ඊට පස්සේ කමට අසුද්ධ කරන්න ගියාම කියනවා මට සවින්නාස පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. අචංචහඳුරෝ කියන ප්‍රශ්න තියාගෙන නම් භාවනා කරන්න බෑ. බුදුහාඳුරෝ ගැනද නැහැ කිව්වා. ධර්මයේ ගැනද නැහැ කිව්වා. එහෙනම් සංඝයා ගැන සංඝයා ගැන ප්‍රශ්න තිබ්බොත් භාවනා කරන්න බෑ කිව්වා. ඔය සංඝයා ගැන නම් තමයි කිව්වා ඒත් කිව්වහම මොකද්ද කියලා ඇහුවා. මට ප්‍රශ්නේ තියෙන්නේ ඔබ වහන්සේ ගැන කිව්වා. ඊට පස්සේ අටන් ජාවදරු කියනවා මං ගැන ප්‍රශ්න තියාගෙන නම් කොහොමත්ම මේ වැඩේ කරන්න බෑ කියලා. ඊට පස්සේ අර මිනිස්සයා සම්පූර්ණ සින්දිය කිව්වා. මම හිතන් හිටියේ ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. අතන බීඩි බිබී කෑ ගහ ඉන්නකොට තිබ්බ සද්ධාව කොහොම නැති වුණා ඊට පස්සේ අචං ජාවදරු කියනවා රහත් වෙන්න ඕන කරන පාරණම් මම පෙන්වන්නම් කියලා. ඒ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මේ ශ්‍රද්ධාවේ තියෙන වටිනාකම. අපිට හොයන්න බෑනේ කවුද රහත් වෙලා ඉන්නේ, කවුද සෝවාන් වෙලා ඉන්නේ, කවුද මෙව හොයන්න පුළුවන් දේවල් නෙමෙයි. බුදුහාමුදුරුව බුදු වුණා කියන එකත් අපි කොහොමද හොයන්නේ? මට කවුරු හරි කියන්න මෙතන ඉන්න කෙනෙක් දන් දුන්නාම පින් සිද්ධ වෙනවා කියලා දන්න එක්කෙනෙක් ඉන්නවද කියලා? ශ්‍රද්ධාව නැන්නා මේව කොහොමද විශ්වාස කරන්නේ? සෙල්ලමක් නෙමෙයි දැන් ඔය දන් දුන්නාම පින් සිද්ධ වෙනවා කියන එක දැන් ධර්මානුකූලව කිව්වද සරියුත්ථාන දේශනා කරන කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කවුරුරි කෙනෙක් කුසල් දන්නවනම් කුසල මූලයේ දන්නවනම් අකුසල් දන්නව නම් අකුසල මූලයේ දන්නව නම් එත්තා වතාපිකෝ ආවසෝ සම්මාදිට්ඨිය හෝති මේ දන් දුන්නාම පින් සිද්ධ වෙනවා කියලා දන්නවනම් ඒක සම්මාදිට්ඨිය. උන් දැන් නිවන් දැකලා ඉන්න ඕන. උදුගතස් දිට්ඨි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වුණා ඒ කියනවා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ. මේ ධර්මයේ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සමන්නාගත වුණා කියනවා යුක්ත වුණා කියනවා ආගතු ඉමං සද්ධම්මන්ති ඔහු මේ ධර්මයට පැමිණියයි කියලා කියනවා එහෙම බලනකොට ශ්‍රද්ධාවේ තියෙන වටිනකම ඔයත්න්ට තේරෙනව නේද ගුරුවරේ උපදේශයක් දුන්නාම ඒක කూరు ගගා කూరు ගගා ඉන්නේ නැතුව සැකයක් පහළ වුණා මේක අහන්න නැතුව හිත ASCII හංගගෙන ඉඳලා ඉඳලා ඔව පැසෙව්වහම සිද්ධ වෙන්නේ කොහොමත් භාවනා ක්‍රමේ මාරු කරන එක තමයි. කාලයක් ගියාට පස්සේ කරලා බලන්න භාවනා ක්‍රම මාරු කළාම පුදුම සතුටක් තියෙන්නේ. ওই විපස්සනාව කරන්නෑන්ට සමත භාවනා කරනකොට පුදුම සතුටක් තියෙන්නේ. ඇයි අරක නිකන් මේ බොරළු කනවා වගේ වැඩක් නේ. ඉතින් මේක සුස්කයි කිව්වහම ඒක ශ්‍රද්ධාවක් නෑ ඒක දරා ගන්න. නිකන් පතෝල කනෝ වගේ. හරියට කියනවා නිස්සරණ වනේ දානේ වගේ. නිස්සරණ වනේ දානේ කණ්ඩ බැහැ භාවනා නොකර. එකම කට්ටියක් කියන්නේ මේව ඇහෙනවද දන්නෙත් නෑ පල්ලෙහාට. එකම කට්ටියක් උයන්නේ භාවනා නොකරන උන් දැක් කනුබරු. ඉතින් අන්නේ වගේ හිත හදාගන්න නැතුව නම් උපේක්ෂාව සතිය මේ එන ඒ සලායතන ප්‍රත්‍යයෙන් උපදින ඒ දරත ආදියත් ඉවසාගෙන දුක බාර ගැනීමේ ලෑස්තිය පිට මේකට නොගිය කෙනෙකුට ශ්‍රද්ධාවෙනුත් උපකාරයක් නැත්නම් ඔහු භාවනාවෙන් හැලෙනවා කියන එක භාවනා ක්‍රමයේ වෙනස් කරනවායි කියන එක ගුරුවරයව මාරු කරනවායි කියන එක ස්ථානය අත්හැරලා දානවායි කියන එක ඒක බොහොම ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන් බොහොම ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන් මේ කරුණු කාරණා සලකලා බලනකොට බුදුරජාණන් වහන්සේව සරණ යාම ධර්මයේ සරණ යාම සංඝයාව සරණ යාම කියන මේ කාරණා සුළුපටු කාරණා හිම නෙමෙයි. මොකද ඉදිරියට තියෙන ඒ ප්‍රශ්නත් එක්ක බලනකොට මූණ දෙන්න තියෙන තත්වත් එක්ක බලනකොට ශ්‍රද්ධාවක් කීකරුකමක් ඇතිව මේ ගමන් මාර්ගයේ ගමන් කරනවායි කියන එක ඒක ඉතින් කියන්න තියෙන්නේ ලොකුම වාග්යය. ඒක ලොකුම වාසනාවක්. මොකද ඒ ශ්‍රද්ධාව ඒ කීකරුකම ඒ ගුරු භක්තිය තියෙනවනම් ඒ ගුරුවරයා වුණත් අපි ඔය වත් ගැන කියනකොට කියනවා වත්තාන පරිපූර්ණතු නසීලම් පරිපූර්ණ යනාදී වශයෙන් නිවත් පෙන්නන ગાතා තියෙනවා ඉවත් පෙන්නනකොට කියනවා මේ වත් සම්පූර්ණ කරනවනම් ඒ ගුරුවරයාට වුණත් කරුණාවක් උපදිනවා මොකද මේ තරම් අපහසුතාවයක් තියාගෙන මෙතෙන්දි කිසිම දෙයක් තේරෙන්නේ නැතුව බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන ශ්‍රද්ධාවක් තියාගෙන පාන්දර 3:00 ඉඳලා නැගිටලා රෑ වෙනකම් මේ සුමේ කරනවට ගුරුවරයාට සතුටුයි. ඒ ඉතින් මේක සල්ලි දීලවත් කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. අන්න එතකොට ගුරුවරයාට උනත් ඒ ඇතිවෙන මෛත්‍රිය නිසා ධර්මයේ පහල කරනවාය කියලා කියනෝ කියන්නේ හංගගෙන තියන් ඉන්නවා කියන එක නෙමෙයි ඒකෙන් පවා ආශිර්වාදයක් ලැබෙනවායි කියන එක කියනවා. ඒක හින්දා අපි ගොඩක් උත්සාහ ගන්නට ඕන නිවන් දැකීම පිණිස. එහෙමත් නැත්නම් දුකින් මිදීම පිණිස බුදුන් සරණ යන්න. දුකින් මිදීම පිණිස ධර්මයේ සරණ යන්න. දුකින් මිදීම පිණිස සංඝයා සරණ යන්න. තව විදිහකින් කියනවා නම් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ සසර දුකින් මිදීම පිණිස, නෙක්ඛම්මය පිණිස මේක එක මොහොතක්වත් රැඳීම පිණිස නෙමෙයි. එක මොහොතක්වත් රැඳීම පිණිස නෙමෙයි. එහෙම බැලුවහම නෙක්ඛම්මැද්ද ආශය ඇතුව කාමයන්ගෙන් වෙන්වීමේ අදහස ඇතුව දුකින් වෙන්වීමේ අදහස ඇතුව අපි තෙරුවන් සරණ යන්න තමුන්ගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉදිරියට කරගෙන යන්න අපි හිතට ගන්න ඕන උත්සාහ ගන්නට ඕන. මම ඊට වඩා ධර්ම දේශනාව දීර්ඝ කරන්නේ නැහැ. අපි මෙතනින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.